කරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්න විචාරාත්මක අඩපිලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා සිටිමු අද කුමුදුනි ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කරන විදියට තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ප්‍රශ්න 13ක් 12ක් තියෙනවා කමඨහන් ප්‍රශ්න භාවනාව සම්බන්ධ විතරක් ප්‍රශ්න තියෙන්නේ ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී මම පාදයේ ස්පර්ශය දැනගනිමින් සක්මන් කරමි එවිට පොළවට පාදයේ ස්පර්ශවන විට පාදයේ ඇඟිලිවල විලුඹේ මැද කොටස ආදී තැන්වල ඇතිවන වේදනා හොඳින් අත්විඳෙමි. මම විනාඩි 20කට වැඩිය සක්මනේ නොසිටියත් ඉන්නා කාලය තුල සතිමත්ව සක්මන් කිරීමේ හැකියාව ඇත. පරයන්ක භාවනාව. ඉන්පසු සක්මනේදී සක්මන අවසානයේදීම නැවත මම පරයන්කේ වාඩි වීමි. කලින් මට පරයන්කේදී සක්මන් සතිමත් වීමට ටික වේලාවක් ගතවන නමුත් දැන් වාඩි වුණු ගමන්ම සතිය පිහිටවන බව වැටහේ. ආනාපාන සතියේ හුස්ම රැල්ල නොහැටි මාගේ මුළු ශරීරෙම හිරිවැටි යන ගතියක් දැනේ. ඒ සමගම මම සිතින් කය දෙස බලමි. එවිට ඇඟ පුරාම මස් නලියන ගතියක් ඉන්දිකටු තුඩු වලින් අනින ගති වැනි දැනීම් ඇති වෙයි. මේ අතරතුර සිතවිලිද හටගනේ. නමුත් දැනෙන ශබ්ද සිතවිලි මාගේ භාවනාවට බාධාවක් නොවන අතර දැනෙන දේ දැනෙන ආකාරයෙන් සතිමත්ව සිටීමට හැකියාවක් ඇත. මා මේ කරගෙන යන භාවනාවේ කිසියම් වැරද්දක් ඇතොත් කරුණාවෙන් ඒ පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් දෙපතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. සක්මන සම්බන්ධයෙන් කයේ දැනෙන වේදනා මේ මේ විදියයි කියලා දැනනවා කියවට ඇත්තටම වේදනා කියන වචනේ අපි සිංහලෙන් දුක් වේදනාවට තමයි සඳහන් කරන්නේ. විඳීම් කියලා දානවනම් හුඟක් තාක්ෂණිකයි. ඒ සැප විඳීම්, දුක් විඳීම්, අදුක්කම සුඛ ඔක්කොම වැටෙනවා. වේදනා කියන වචනය ਸਰවචන්සි පාවිච්චි කරනවා. ඔබ එතන අර්ථයේ තියෙන්නේ විඳීම් කියන අර්ථයෙන්. දෙක සක්මන් කරන්න විනාඩි 20යි කියලා. ඇයි මේ පනවලක තියෙන නීතියක් අපි පැයක් සක්මන් කරමු කියලායි ගිවිසගෙන තියෙන්නේ. ඒ නිසා පැයක් <coughs> සක්මන් කරලා බලන්න ඔය සක්මණේ ආනිසංසට ලැබෙන සක්මණේ පරියන්කෙත් ලැබෙන ආනිසංශ සක්මණ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි. ඒක තමයි ගෙවල් දොරවල් ගිහිල්ලා භාවනා කරාට හුඟක් වෙලාට ප්‍රතිඵල දෙන්නේ නැත්තේ. ගෙවල් දොරවල් වලදී වේලාවක් හම්බෙච්ච ගමන් ගිහිල්ලා ඉඳගන්න එක කරන්නේ. සක්මන් කරන්නේ නැහැ. හුඟ දෙනෙක් හිතනවා සක්මණ කියන්නේ කාලේ නාස්ති කිරීමක් කියලා. අපරාධේ වටිනා කාලයක් හම්බෙච්චාම උගනේ අවිදවිදට ගත කරන්න කොහොඳ නැහැ කියලා. සක්මණේ තමයි හිත කර්මන්නේ කරලා අර වැඩේට පේ කරලා පූර්ව කෘත්‍ය වෙන්නේ. ඒ නිසා ඒ අඩුපාඩු සකස් කරගන්න. එතකොට ඔය ඇති වෙලා තියෙන චිත්ත ධෛර්ය උනන්දු මත පරියන්කේ තවත් ආනිසංස ලබන්න පුළුවන්. සක්මණේදිත් ලැබෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි. පිම්බීම හැකිලිය මූලික අරමුණ කරගත් මා දැනට සිටින්නේ පරයන්කය පරයන්කේ හිඳගත් මුල් විනාඩි 5න් පසුව පිම්බීම හැකිලිම තුනී වී නැති වී යාමයි. ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් පසුව ඔබ වහන්සේ දෙසූ පරිදි මට හුස්ම තුනී වී නැති වී ගිය පසු ඒ දෙසම බලා සිටීමට පෙර ලෑස්ති වීම ගියෙමි. අද උදේ පාන්දර පරයන්ක භාවනාවේදී හුස්ම පිම්බීම හැකිලිම තුනී වී ගිය පසු මාගේ අත්වල ඇඟිලි හා මුහුණේ කමුල් තොල් හා නල්ල ප්‍රදේශයේ පිම්බෙන්න පිම්බෙන්න පටන් ගත්තා. ටික වේලාවකට පසු නැවත පිම්බීම හැකිලිම පෙනුනි. නැවත විනාඩි 10කට පමණ පසු හුස්ම තුනී වී ගොස් තත්පර 10කට පවන පසු එකපාරටම හෘද වස්තුව පෙනුනි. ඒ ඊතා සියුම්ම පොඩි රවුම් මස් ගුලියක් චලනය වන වාසේ පෙනුනි. මේ තත්පර පහක් පමණ පෙනී නැවත පිම්බීම හැකිලිම පටන් ගත්තා. තෙරුවන් සරණයි. ඔය සාර විනාඩි 5කට පස්සේ පිම්බීම හැකිලිම තුනී වෙලා ඒ ශරීරේ පුරාම තියෙන කම්පන චංචල ඇත්තටම පිම්බීම හැකිලිම පටන් ගන්න ඉස්සලා ශරීරෙම තියෙනවා. ඒක නිසා සමහරකට පිම්බීම හැකිලිම පේන්නෙම නැහැ. ඉඳගත්ත වෙලාවෙ ඉඳලා පේන්නේ අර කයේ තියෙන කම්පන චංචල තමයි. නමුත් ඒක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් දන්නේ නැත්නම් සතිය ප්‍රතිඵලයක් වශයෙන් දන්නේ නැත්නම් හුඟව දෙනෙක් ඒක හිරිහැරයක් විදිහට සලකනවා. කයින් නිකුත් වෙනවා නිතරම සංඥාතෝගයක් විශේෂයෙන්ම අපි චර්මේ මේ ඒ සංඥා මේ පණ තියෙන බවට මැරෙලා නැති බවට සතිය තියෙන බවට ලකුණු. නමුත් ඒව හිරිහැර. එහෙම නැත්නම් ඒක මේ ප්‍රියමනාප දෙයක් නෙවෙයි. නමුත් ඒක සතියට අරමුණක් කරගත්තොත් පිම්බීම හැකිලිම අහුණත් නැතත් උදාහරණයක් වශයෙන් කියනවා පිම්බීම හැකිලිම හම්බ වෙලා පිම්බීම හැකිලි ගෙවම් කරාට පස්සේ තායෙත් හම්බෙන්නේ ඕකම තමයි. එතන කවදා හරි කවුරු හරි ඉන්න මොනම ඉරියව්වේ හෝ Tamanට දැනෙන මේ මැරිලා නැති බවට දැනෙන ඉරියව්වේ සංඥාව මම වෙමි කියන සංඥාව නැත්නම් මේ භවය කියන සංඥාව නැත්නම් මේ පැවැත්ම කියන සංඥාව අල්ලගත්තා නම් පැය 24ෙම සතියින් ඉන්න කිසිම බාධාවක් නැහැ. ඒක නිසා ඒ වගේ පිම්බි මැකිලිම මතුවෙලා පිම්බි මැකිලිම නැති වුණාට පස්සේ ආයෙත් එන්නේ මේ අර කම්පන චංචල වේග වලට තමයි. දැන් සමහර වෙලාවට ඉඳගත්ත ගමන්ම ඒ පිම්බි මැකිලිමට ආනපාන කිසිම දෙයකට නොගින් මේකත් එක්කම ඉන්න පුළුවන්. ඉතින් හරිම අමාරුයි ඒත්තු ගන්නලා දෙන්න කාට හරි මේ ඉඳීම භාවනාවක් සතිමත් වීමක් මම කියන්නේ කවුද කියලා අඳුන ගැනීමක් ඉරියව්වට ප්‍රේම කිරීමක් මෛත්‍රියක් කියලා හිතන්න කැමති නැහැ. මොකද මේ දැනෙන දේ නයිසර්ගයේම සුඛයලවණ එකක් නෙවෙයි. ඒක නිකන් පීරි ගෑමක් වගේ. ඒක දැනෙන්නේ නිකන් මේ හිරිහැරයක් වගේ. ඒ නිසා හුඟ දෙනෙක් ඒක සතිය ලකුණක් කරගන්න කැමති නැහැ. මේ වගේ මට්ටමකට ගිහිල්ලා කාරණා දැකපෙන්නකොට හිතා ගන්න පුළුවන්. පිම්බීම හැකිලිම හෝ මේකේ පටලවල එළියට තියෙන පිම්බීම හැකිලිම ආනපානිය දෙක. කොයි එක හෝ එnde ඉස්සෙල්ලත් තියෙන ඔය කයේ සම්ප්‍රජාන්තරයි පිම්බීම හැකිලිම හම්බෙලක තැම්පත් වුණාට පස්සේ ආයෙත් තියෙන ඔකම තමයි. ඒක නිසා ඒ අවස්ථාවලට ලෑස්තිලා යනවයි කියලා කියන්නේ මුහුදට ගියාම රැළ විතරක් බලන්න එපා සිටිජයත් බලන්න. සිටිජේ විතරක් බලන්න බෑ රැළත් බලන්න. රැළ කියන්නේ ආනාපානිය පිම්බීම හැකිලිම සිටිජේ කියන්නේ ඔය කයෙන් එන කම්පන චංචල දෙකම කොයි වෙලාවෙත් තියෙනවා. අන්න ඒකට ගිය දවසේ තිබ්බ භාවනාවට පරියන්කේට ඉරියව්වට සතියට හුරු වෙනවා කියලා කියනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය මූල කර්මස්ථානය කොට ගන්නේය. පරයන් පරයන්කයට ගිය විට ආශ්වාස ප්‍රශ්වාසයේ ඊතා සියුම්ව ගොස් නොදිනී යන්නේය. විනාඩි 3-4ක් පමණ ගිය විට එක්වරම කයෙහි හිරිවැටීමක් වැනි දෙයක් සිදු වී කයද නොදිනී යන්නේය. මෙය මුල් වතාවට සිදු සිදු දින 3 දින 3-4 වතාවක් උනි. නැවත කයෙහි දැනීම ඇතිවේ. දැනට මා පරියංකයට ගොස් කයෙහි හිත පිහිටවා ශනින් හිරිවැටීම වගේ දේ ඇති වී කය නොදිනී යාම ඇති වෙමින් නැති වෙමින් ටික වේලක් පවතී. එය නැවත නැවතුණු විට පැහැදිලි සුදු පාට තිරයක් ඉදිරිපිට සිටින්නාක් වැනි දෙයක් දැනේ. සිතවිලිද එන ගතියක් නැත. වචනයේට නැගිය නොහැකි ආශ්වාදයක් මිවිට දැනේ. තව දුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් උපදෙස් පතිමි. ඔබ වහන්සේ මේ අත්භවයේදීම අමා මහ නිවනින් සැනසේවා. ඒ වගේ අර ආත්මන <clears throat> සංසිඳිලා හිතත් ඒකට ප්‍රසාද වෙලා එහෙම නැත්නම් මේ වැඩේ පිළිබඳව ප්‍රණීත භාවයේ පහළ වෙනකොට ආනාපානේ ලෝකේ තියෙන උපරිම සැපගෙනක් දෙනවා. ඒක සරුවච්චනන්සේ සඳහන් කරලා තියෙනවා ආනාපාන සති බෙක්කවේ භාවනා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dhamme අන්තරධාපේති ූපසමේති. මහන්නේ මේ ආනාපාන සති භාවනා සමාධිය සාන්තයි ප්‍රණීතයි සුකෝච විහාරෝච සුඛ විහරණයක් ලැබලා දෙනවා උපනෝපන් කෙලෙස් ඔක්කොම සංසිඳනවා. ඒ නිසා ඒ විලාඩි කියන්න පුළුවන් ආස්වාසය ආස්වාදයක් වෙනවා කියලා. අචන් බ්‍රම් නිතරම කියනවා beautiful breathing කියලා. මේ හුස්මෙන් තමයි මුළු ලෝකේ තියෙන උපරිම සැප අපි ඒක අමතක කරපේක තමයි සංසාරිකයන්. કોઈ වෙලාවක හෝ හුස්මට හිත දාලා හුස්ම සංසිඳන කම්ම ඉඳලා මේක මේ ආනාපාන සතිය හරහා ඇති කරගත්ත සාන්ත ප්‍රණීත භාවයක් කියලා ගත්තොත් ඒක කවදාකවත් අපි අතාරින්නේ අපි මේ කුණු කන්දල් වලට කුඹලා මාළු වලට වගේ දේවල් වලට මේක පාවා දීලා මේ කුඹල කරවල ලොහෙනවා ওই කියන සැප. ඒකේ තියෙන සිනිගඳ විතරයි. ආනපන සතිය හිත පවත්තලා ආනපන සතිය හුරු කරගත්තා නම් වශී කරගත්තා නම් සීතල වෙලාවට උණුසුම ඇති කරලා දෙනවා කියලා අපි ලොකු සාන්ති කියනවා. උණුසුම වෙලාවට ආනපන සතිය දානවා සීතල ඇති කරලා දෙනවා. ඕන සෙනගක්ම දානපන සිත් දාපුවම විවේක ඇති කරලා දෙනවා. ඕන විවේකයක්ම දානපන හිත දාපුවම බුදුහාමුදුරුවෝ පසේ බුදුරජාන් වහන්සේලාත් එක්ක ඉන්නා වගේ පිරිච්ච ගතියක් ඇති කරනවා. මේ ආනාපානෙට නොසලකිල්ල එහෙම නැත්නම් මේ හුස්ම පොදට නොසලකිල්ල එහෙම නැත්නම් මේ ප්‍රාණයට නොසලකිල්ල තමයි අපි කරෝ බරපතල අපරාධී. දැන්ටත් කරන්නේ ඒකමයි. ඒකටයි උට මේ සංසාර දුක නැවති භයානක මර දඬ නීම කළා තියෙන්නේ. කොයි වෙලාවක හෝ එන්න ආසස් ප්‍රසාසයට ඒක ගොරෝසුණත් සියුම් උනත් ආනාපානි සතා සහරහ ඇති කරගන්නේ සතිය සාන්ත ප්‍රනීත බවක් සරුවචනන්සේ අනුමත කරලා තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් ඒක විඳින්නේ නැත්තේ නෑ විඳිනවා. ඒගොල්ලෝ හිතනවා මේ භාවනාවෙන් එන සැප නිකන් චොක්ලට් වගේ, එහෙම පපඩම් වගේ, එහෙම පකඩ වගේ මොනවාට හයියට හැපෙන දෙයක් හම්බෙයි කියලා. ඉතින් බලාගෙන භාවනා කරනවා. ඉතින් මොකුත් හම්බෙන්නේ. හම්බ වෙන්නේ අර ආනාපාන සතියෙම තියෙන අර කිරි රහ විතරයි. ඉතින් ඒක දන්නේ නැත්තම් අපි භාවනාව කියලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ නිසා මේ වගේ වෙනම නම් මේ කෙනාට කියන්න තියෙන්නේ ඒ බාටපත් වෙච්චාම කොච්චර වෙලාවක් අඛණ්ඩව ඒකේ ගත කරන්න පුළුවන්ද ඒ සඳහා කළ යුතු දේ කරන්න කියලා කියතයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණු මෙනෙහි කරගත් පරියංක භාවනාව සම්බන්ධයෙනි. ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාසය අරමුණු කරන කර මද වේලාවකින් කය සැහැල්ලු වී නොදිනී ගියේය. ආශ්වාසය හා ප්‍රශ්වාසය රළුව හොඳින් දැනෙමින් තිබුණි. නමුත් එය දෙස බලා සිටින විට එය ශ්වසන පද්ධතියේ හෝ පෙරමෙන් උදර කුහරයේ පිම්බීමක් හැකිලීමක් ලෙස නොව ඇස් ඉදිරිපිට පෙනෙන කන්දක් සහ බෑවුමක් ලෙස පෙනෙනට විය. ආශ්වාසය කන්ද ලෙසද ප්‍රශ්වාසය බෑවුම ලෙසද අඩි 3ක් පමණ දිගකින් යුත් පැතලි රේඛා දෙකකින් පෙනෙමින් තිබුණි. ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් වී ගිය ආකාරය මා තේරුම් ගත්තේ ක්‍රමෙන් එම ලම්බක හා ආනක රේඛා සමතලා වී ගිය ආකාරයෙනි. එම රූපයේ සමතලා වී අතුරු නනන් වූ පසු පසුබිමින් ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම්ව දැනුණද එය ප්‍රකට නොවි මා ඉදිරියේ කලවර අවකාශයක් පෙනෙන්නට විය. ඒ රෞම්‍යයි මට සිතේ. මට තේරුණේ මා කෂේරුකාවක හරස්වන හරස්වන ඇති සිදුරු ඔස්සේ ඉදිරිය බලා සිටින්නාක් වැනිය. හරස් කඩක ඇති සිදුරු ඔස්සේ ඉදිරිය බලා සිටින්නාක් වැනිය. මා ඔහේ එම කළුවර අවකාශය දෙස බලා සිටියෙමි. එහි කෙලවරක් නැත්තේය. මාහට ප්‍රකට වූ අරමුණ වූයේ මෙම කළුවර අවකාශය පමණි. එහි සුදු පැහැ ඡායාවක්ද පෙනුනි. මද වේලාවකින් මට නැවත කාය සංස්කාරයන් දැනෙන්නට විය. නැවත මා ශාරීරික වේදනා තුලට පිවිස භාවනාවෙන් මිදුනේමි. ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මා දුටු කලවර අවකාශයේ භාවනාවේ දියුණුවක්ද නැත්නම් හුදු මායාකාරී චිත්ත රූපයක්ද? තෙරුවන් සරණයි. කොයික මේ වෙලාවේ හැටියට මනින්න පුළුවන් වෙන්නේ කළු අවකාශයේ කළු ආකාරය දකින්නට Tamanට ඒකට ප්‍රිය භාවයක්ද මතුනේ අප්‍රිය භාවයක්ද? එහෙම නැත්නම් මේක පාළු වුණා තනි වුණා වගේ මුස්පීන්තු ගතියක්ද එහෙම නැත්නම් කරදර තිබිලා අයින් වුණා වගේ ඉස්පාසුවක්ද කියලා Tamanට දැනෙන දේෙන් තමයි විනිශ්චය කරන්න වෙන්නේ මේක හොඳද නරකද මනෝ විකාරයක්ද නැද්ද කියන එක. ඉතින් ලියපෙකනා කැමතිද කියන්න මේ මට එහෙම අන්ධකාරයේ දකින්නට මට බයක් පාළුවක්ද නැති උනේ ඇති උනේ එහෙම නැත්නම් තිබුණු කරදර නැතිලා මට හුදකලාවක් ලැබුණා කියන මේ දෙකෙන් කොයි එකද වඩා ප්‍රකට උනේ කියලා ඒ අනුවණක් කියතයි. මයික් එක මයික් මයික් බලාගෙන ඉන්නවා කියලා වගේ ඒක ගැන කිසියම් ප්‍රියතාවයක් ආවෙ නැහැ හැබැයි ආවිනිශ්චිත ගතියක් ආව මම මේ බලාගෙන ඉඳලා තේරුමත් වේද කියලා. ඒකට මේ ආවිනිශ්චිත නම් ඒ කියන්නේ නැවත නැවත කරලා බලන්න. අපිට නැවත නැවත කරබැලීමේ අවස්ථාව ආයේ තියෙනවනේ. එතකොට කරන්න තියෙන්නේ භාවනාවෙන්ම නැත්නම් මේකට කියනවා අනුපස්සනාවෙන්ම නැවත නැවත බැලීමෙන්ම කරබැලීමෙන්ම හිතට දෙනවා මේකට මොකද කියන්නේ කියලා. මනාපමනා බැති කරන්න හදනව නෙවෙයි. දැනට බාධාවක් නැත්නම් මේක නැවත නැවත මුණ දෙන්න. මුණ දෙනකොට උදාහරණයක් වශයෙන් කියනවනම් <coughs> හඳ පායලා නැති රාත්‍රියක අහස බැලුවොත් අන්ධකාරයෙන් අපිට පේන්නේ. නමුත් අවකාශයේ තියෙන සම්පූර්ණ ආලෝකයකනේ. ඒ ආලෝකය පරාවර්තනය කරන්න මොනවත් නැති නිසා අපේ හැට පේන්නේ අන්ධකාරය ඒකට මොනවා හරි චන්ද්‍රිකාවක් එහෙම ගියොත් චන්ද්‍රිකා බබලනවා. මොකද ඒක සූර්යාලෝකයේ ගිලිලා තියෙන අවකාශයේ. නමුත් අපිට පේන්නේ අන්ධකාරය වගේ. නිසා මේ පේන්නේ අන්ධකාරය කියලා කියන්නේ ආලෝකයක්ද? එහෙම නැත්නම් මේ ආලෝකයේ වශයෙන් පේන්නේ අන්ධකාරයක්ද කියලා අපිට මේ ඉන්ද්‍රියන් පෙන්නන දේවල් තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන සංකල්පෙනේ අපි යන්නේ. නමුත් ඔය තියෙන දෙයක් නෙවෙයි පේන්නේ. ওই පේන දේ එතන ඇත්තෙත් නැහැ. එතකොට අපිට අනිශ්චිත භාවයක් තමයි හිතට එන්නේ. මොකද මේ ඉන්ද්‍රිය බද්ධ වෙලා එන ඥාණය අපි මෙතෙක් කල් අම්මා අප්පට දෙඩේ පිළිගත්තා. නමුත් මේක තන්නේ කර නොම ගැවන සුළු. ඒ සඳහා එකම උත්තරය තියෙන්නේ. මේකට නැවත එන්න දෙන්න. මේකට එන්න දෙන්න. නැවත නැවත අන්ධකාරයෙන් රබෙන්නේ මේක තමයි ආලෝකය කියන්නේ කියලා. ආලෝකයක් වෙනුනට කියාවේ මේක තමයි අන්ධකාරය කියන්නේ. ඒකට හොඳම නිදර්ශනය තමයි මධ්‍යම රාත්‍රියේ හසදියා බලනකොට පේන අන්ධකාරයේ මේ සූර්යාගේ පෘථිවියේ හෙවණැල්ල දැරි වැටිච්ච ප්‍රදේශය අර හැම තැනම සූර්යාලෝකය තියෙනවා රැයට. පේන්නේ ඒක පරාවර්තනය වෙන්න දෙයක් නැති නිසා. එතකොට අපිට වෙන්නේ ආහසේ අන්ධකාරය. ඒත් ආහසේ අන්ධකාරය නැහැ තියෙන්නේ මුළු සම්පූර්ණ ආලෝකයෙන් බැබලෙනවා. නමුත් පරාවර්තනය වෙන්න දෙයක් නැහැ. ඒ වගේ අපේ හිතට ගිහිල්ලා හැප්පිලා අපිව නැවත පිළිඹු කරන පරාවර්තනය කරන දෙයක් නැත්තම් කෙලෙස් නැත්තම් මේක අන්ධකාරයක් විදිහට පේන්න ඉඩ තියෙනවා. එතකොට ඒක හරිපාර කරගන්න නම් මේකට බයවිලා දුවන්නත් එපා. මේකට ආසාවක් ඇති කරන්නත් එපා. මේක නැවත නැවත එන්න දෙන්න. ඒ වගේ අපිට හැම වෙලාවෙම නිවන අපකරා එනවා. එන්න හැම වෙලාවෙම අපි කැත්තක් තියාන කඩුවක් තියාගෙන අරක කපලා චප්ප කරලා පොඩි කරලා විසි කළා දාන. මොකද අපිට එන්නේ මනාප තාලෙන් නෙවෙයි. කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා එන එකට නැවත නැවත මූණ දීම හරහා ඒකට මේ ලෑස්තිලා යෑම හරහා තමයි නිවන එනකොට නිවන කියලා අඳුර ගන්න පුළුවන්. හැමදාම නිවන ඇවිල්ලා ගෙට තට්ටුවට තට්ටු කරනවා අපි කියනවා හෙට එන්න කියලා. පස්සේ එන්න කියලා. ඒව නැත්නම් කියනවා මූණ ලස්සන නැහැ කියලා. ඉතින් නිවන මුසුප් වෙලා ආපහු යනවා. හෙටත් ඉතින් ආය බානකොට ආයෙත් එනවා. එනකොට කියන ඔයා නෙමෙයි මං බලාපොරොත්තු වෙන වෙන කෙනෙක්. දැන් මං ලෑස්ති නැහැ පස්සේ එන්න. කියලා අර නිවන එන හැම වෙලාවෙම ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා ඔය එන යකෙකුට ඕන එකට එන්න දෙන්න. එතකොට වැරදිලා හරි නිවන සමානට ගෙට කොට වෙන්න ඉඩ තියෙනවා. අපි හිතලා නම් කවදාවත් නිවන ගෙට ගන්නෙ නෑ. මොකද ඒ තරම්ම මේ සංසාරේ කෙලස් එක්ක ඉඳලා ඉඳලා හත් අවුරුද්ද පරණ වෙච්ච අසුචි වලක් වගේ මේකේ පිරිසුදු දේවල් නැහැ. ඒ වුණාට අන්ධකාරය සමාඩ පිරිසුදු වෙන්න ඉඩ තියෙනවා. පිරිසුදුයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒකට ඉඩ තියලා ඕකට නැවත නැවත එන්න දෙන්න ඒක තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. අවසර ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. භාවනා කිරීමේදී හුස්ම රැල්ලේ හිත පවත්වා ගැනීමට නුපුලවන. හුස්ම රැල්ල සමග හිත ගමන් කරයි. මම යෝග අභ්‍යාස කර ඇත. හිත සංසුන් කර හුස්ම රැල්ල කෙරේ බලා සිටීමට හා නාස අග සිත පිහිටුවීමට උත්සාහ කළත් හුස්ම රැල්ල සමග හිත දිගටම ගමන් කරයි. නාසාග පමණක් හිත පිහිටුවා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් පාද තැබීමට මම පුරුදුව සිටියෙමි. එහෙත් දැන් දකුණ වම වශයෙන් පාද තබා සක්මන් කරමි. සක්මනේදී සිත එකඟ කර ගැනීමට නුපුලවන. සෝරි පුළුවන මට ඔබ වහන්සේ ඔබ වහන්සේට ඊතා ඉක්මනින් නිවන්සුව ප්‍රාර්ථනා කරමි. ඔතින් සක්මන හොඳට කරන්න එතකොට තමන්ට වම දකුණේ හෝ ඉරියව්වේ හිත පවත්තන්න පුරුදු වෙයි. වාඩි වෙලා ඉරියව්වේ හිත පවත්තන්න මේ ආනාපානේ හෝ නාසිකාග්‍රේ හොයන්න යන්න එපා. ඒ හොයන්න ගියොත් ඒක ආඩම්බර වෙනවා. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒකට පේන දේ පෙනේ. ඉතින් ඒක අර මූලික උපදේශපන්තියේ කියවෙනවා. නමුත් කාටවත් ඇහෙන්නේ නැහැ. ඒ මැදට චෝදනත් කරනවා. නිසන් වනේ මේ ආනපානෙම හොයන්න කියලා කියනවා. කොහෙද ආනපානෙක ඔක්කොටම හම්බෙන්නේ කියලා චෝදනත් කරන්නේ. මම එහෙම චෝදනාවක් මේ ලබන්න මොනවත් කියලා නැහැ. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න. එතකොට නාසිකාග්‍රේ පේනවා නාසිකාග්‍රේ පේනවා. ආනපානෙ පේනවා ආනපානෙ පේනවා. පිම්බීම හැකිලින් පේනවා පිම්බීම හැකිලින් පෙනේ. නැත්නම් ඉඳගෙන ඉන්න මේ පොළොවේ වැටිලා හැපිලා තියෙන තැන් පෙනේ. ඒ නැත්නම් ඉදිකට දුවනවා වගේ කම්පන චංචල පෙනේ. මොනවත් පෙන්ලා නැත්නම් මතක තියාගන්න මැරිලා. ඒකෝට අපිට හදිසි මන පරීක්ෂණයක් විතරයි කරන්න මේ පේන දේ ඉල්ලන්න යන එකනේ ඔය මේ තණ්හා බරිතයාගේ හැටි මොන දේ දුන්නත් එයාට කියනවා මට ඕනේ මේ බ්‍රෑන්ඩ් එක. වෙන බ්‍රෑන්ඩ් බෑ. ඉතින් මාකට් එක පුරා ඇවිදිනවා සාරි ගන්න යනවා. සාරි ගන්නලු අනේ මන්දා සාප්පු ගානේ ගියා. කවදාක සාරියක් ගන්න නැහැ. ඒ දාපු රිදි විකුණ කඩවලට මිනිස්සු දානවා. එන්නේ කොළඹ හතේ නෝන්ලා තමයි එන්නේ. ඔක්කොම කවුන්ටරේට ඇදලා දැම්මට පස්සේ හරිනේ අපි අහස අප පොඩ බලන්නකෝ කියලා. ඕක තමයි මේ ස්පිරිචුවල් ෂොපින් කියන්නේ. ඕකයි ඉඳගෙන මේ නාසිකාග්‍රයෙන් බලන්න. ආනාපානෙන් බලන්න. ඉන්න මල දානෙකට එන්න දෙන්නකෝ. ඒත් නැත්නම් ඔන්න මම ඇවිල්ලා ස්ටෙතොස්කෝප් එක තියලා බලන්න මැරිලාද කියලා. එතකොට නම් කියදාගිල එක් එක් යන්තම් ඉවරයි මල ඕන්තු නැත්තම් හැම කට්ටිය නැවත නැවත ආයෙ එනවා මේ භාවනා කරන්න ගිය එක නැවත නැවත එනවා. ඒ මනුස්සයාගෙන් කරදර ඉවරයි. අනේ ඌ සදා සොත්ති. කොච්චර අමාරුද මේ සරල පණිවිඩය දෙන්න වාඩි වෙලා පේන දේ කියපන් කිව්වහම මට කියනවා සාන්ත අනේ මගේ ඔක්කොම නතර කරලා නාසිකාගර විතර හිත තියලා දෙන්න කියලා. එතන ඔක්කොම නැද කරමුට ආනාපානෙ විතරක් හිත තියලා දෙන්නේ කියලා. ඒ වුණාට යෝග මාස්ටර් ගාවටම ගියා නම් සමහර විටක හරියයි. මෙහෙනම් හරියන්නේ. ඒක මට හොඳටම ෂුවර්. මේ කිසිම ওই පන්නේ රිලොන්ට ඩිමන්ඩ් දෙන්න පන්දින්නේ නැහැ. ඉඳගෙන බලන්න මම ඇවිදින්නවා නෙවෙයි. දැන් ඉඳගෙන ඉන්නේ කියන්නේ මොකද්ද මොකද්ද ලාකුණ. අපි නැගිටියොම දොයි කියන එක. මං හිතන්නේ දැන් නැගිටියි කියලා. මොකද මේ මම ඇති නරක වචන ගොඩක් කියුණා. එසේ නමුත් කැමැතිද ඉලියපෙකනා මේ සභාවට ඉදිරිපත් වෙන්න. අපි බලන්නකෝ ඒකයි මැරෙන්නලා බැරලා නැහැ ෂුවර්. කො මේ ඉස්සරහට මේ කො මයික් එක නගන. ඒකේ නමත් ලියලා තියෙනවා මට. මයික් එක දෙන්න. ඉඳගත්තට පස්සේ තමන්ට තේරෙනවා සක්මන් කරනවා නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගන්න නෙවෙයි කියලා තේරෙනවද? මොකෙන්ද තේරෙන්නේ? කොහොමද දන්නේ? මේ මම මේ කකුල් එහෙම මේ පොළවට සම්බන්ධ වෙලා පුටුවට සම්බන්ධ වෙලා තියෙනවා කියලා මට දැනෙනවා. කොන්ද එහෙම මේ වේදනාව දෙනවා දැනෙනවා. මම ඉඳගෙන ඉන්නවා කියලා දැනෙනවා මට. ඔය ඒ දැනෙන ටික කොන්ද වේදනාව හෝ මේ කකුල පොළොවට තද වෙලා තියෙනවා තමයි දැනෙන්නේ කරදරයක් හිරිහෙරයක් විදියටද නැත්නම් සත්‍යයට ආරම්භණයක් විදියටද මට කලින් හිතුණා මේක මේ මට කරදරයක් සමත භාවනා කරන්න අමාරුයි කියලා. පස්සේ මම ඒ ගැන හිතුවා මේක සාමාන්‍ය தත්ත්වයට එන නිසා මම ඒක ඒ தත්ත්වයේ යටතේම දිගටම භාවනාව කරගෙන යන්න ගියා. නෝත් එහෙම එකක් ලියුමෙලිය වෙලා නැහැ ලියුම කියලා තියෙන්නේ ආනාපාන පෙන්නේ නාසිකාග්‍රේ හිත යන්නේ නැහැ කියලා. එතකොට මේ විදිහට ඉඳගෙන මේ දැනෙන කොන්දේ අපහසුකම හෝ මේ ඉඳගෙන ඉන්නකොට කියන්නේ ඒක සුඛයලවන ආසනයක් නෙවෙයි මේක අපට. එහෙමයි. මේ බුදුරජාණන්සේ අපිට මේ ව්‍යායාමයට දීපු ආසනේනේ. ඒ දැනෙන ඉඳගෙන ඉන්නකොට ඒ දැනෙන தત્ත්වේ තප්පර කීයක් විතර විනාඩි කීයක් විතර හිත පවත්වා ගන්න පුළුවන්ද? දැන් වේදනාවක් ආවොත් විනාඩි 4ක් 5ක් වගේ යනවා. සමහර වෙලාවට මේ මොනා නොදැනී යන තප්පර 5කින් නැති වෙලා යනවා. එහෙම අවස්ථාවලුත් තියෙනවා. මේ ඉරියව්ව වෙනස් කරලා කොටයක් උඩ හරි පුටුවක් උඩ හරි වාඩි වුණොත් මේට වැඩි වෙලාවක් ඉරියව්ව හිත පවත්වන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම සාමාන්‍යයෙන් දවසක් නම් පැය භාගකින් ආයි මේ පොඩක් නැගිටලා ආයි වාඩි වුණා. ඒ කියන්නේ බිම වාඩි වෙලා ඉඳලා පැය භාගයකින්. ඒ වෙනුවට තමන් පොඩ්ඩක් උස තැනක හරි වාඩි වෙලා පුටුවක හරි වාඩි වෙලා හිටියොත් මේ කයට හිත සාදර කරගන්න, කයට ඉරියව්වට හිත සාදර කරගන්න එක අනුග්‍රහයක් වෙන්න ඉඩ තියෙනවා. උත්සාහ කරලා බලන්න. පටන් ගන්නකොට මේ දණ්ඩු කද්දී ගැහුවා වගේ තියලා පාඩි කරවන්න එපා. එතකොට කයට හිත හිතට කය සහෝදරකත්වයක් එන්නේ නැහැ. ලැබෙන්දියාවක් එන්නේ නැහැ. සුහද ගතියක් ඒ නිසා හොඳට පట్టල වාඩි වෙන්න දෙන්න. වාඩි වෙලා ආනපන ගැන හිතන්නවත් එපා. ඉඳගෙන ඉන්න බව දන්න. එච්චරමයි මං කියනෝක නිවනමයි. ආය වෙන්න මොකක්වත් නැහැ. එච්චරමයි නිවන කියන්නේ. මම ආනාපාන ගැන හිතනවා හැම වෙලෙම. ඒක හරි මට තේරෙනවා මොඩයි කියලා. මම නෑ කියන්නේ නෑ. මං කියන්නේ ඒක නෙවෙයි. ඒක මං දන්නවා. මං ඒ පිටේදී කියන්නේ ඉඳගෙන ඉන්න බව දන්නම් බුදු වෙලා. ඉඳගෙන ඉඳන ඕක තමයි නිවන් කියන්නේ. ඉතින් ඒකට උඩින් අත දාලා එහා පැත්තෙන් අල්ලන්න හදනවා කිව්වහම අර රිලව කණ්ණාඩිය බලාගෙන එහා පැත්තින් එක අල්ලන්න හදන්නේ. දැකලා තියෙනවා. සයිඩ් කණ්ණාඩි වාඩි වෙලා කණ්ණාඩිය අරගෙන අකින් අල්ලගෙන අර එහා පැත්තින් එකක් මරලා කණ්ඩ හිතනවා. විරිත් විරිත් බලනකොට එහා පැත්තෙන් එකක් විරිත්නවා. ඒ වගේ අපි මොනවද අල්ලන්න හදනවා අහුවෙන්නේ නැහැ. මේ පේන දේ මොකද්ද කියලා බලන්න. ඒකල මේක පුදුමයි. මේකේ තියෙන මේ මේ පිහිట్లా තියෙන ආකාරය මේක කාටද කියලා දෙන්න කී දවස තමයි තේරෙන්නේ මෙච්චර සරල දේ කියලා දෙන්න හෝ කරන්න කොච්චර අමාරුද කියලා. වෙත පැමිණෙන මොනම දෙයක්වත් අපිට වැදගත් නෑ. අපිට ඕනේ නොපැමිණිච්ච මොන හරි ඉල්ලන. ඕක තමයි තණ්හාව කියන්නේ. වෙත පැමිණිච්ච දේ තමයි නිවන කියන්නේ. එළඹි එළඹි පැමිණි දුක පැණිඩා. ඒ නිසා ඉඳගෙන ඉනකොට ඒක දුකක් තමයි දැනෙන්නේ. නමුත් ඒක පැණිඩායි. මොකද ඒක තමයි නිවන කියන්නේ. ඉතින් සත්‍ය කියන්නේ. දැන් ප්‍රශ්නේ આવුවොත් කොහොමද ප්‍රශ්නේ අහන්නේ දැන් ඔයිට කියලා දුන්නාට පස්සේ මොකද්ද ප්‍රශ්න? දැන් ඒ පවතින தත්ත්වය යටතේ තවදුරටත් සිටීම හොඳයි කියලා හිතෙනවා. ඒකට සක්මනෙත් එහෙමයි. කොච්චර සද්ද හිතවිලි වේදනා එන්න පුළුවන්. ඒක නැති කෙනෙක් කවදාකවත් නැහැ ලෝකේ. මම ඇවිදිමින් ඉන්නේ කියලා දන්නවනම් ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි. නිදාගෙන ඔච්චරයි. උිට යා මොනවාක් හිතන්න යන්නවා. සක්මන් භාවනාවේදී මට ඒක ඒකාග්‍රතාවයෙන් කරගෙන යන්න පුළුවන්. ඒකාග්‍රතාවයක් මට එපා. මං කියන්නේ සතිය විතරයි. මට මොන්න බයිලා කිව්වත් ඇලේ දොලේ ගංගාවේ දී ඇල්ලේ මගේ හිත නෑ. මව සනසන්න පිනවන්න තරන් මිනි මුතු වලින් බෑ. සතිය විතරයි. ඕගොල්ලෝ ඒකාග්‍රතාව සමාධි මොනවා කිව්වත් මට ඒක නිකන් අබින්වා. මන්ට ඕන ගන්න සත්‍ය විතරයි. මම මේ දෙන්න දන්නේ සත්‍ය කියන පොඩ්ඩ දීලා. ඒක කරගෙන යන්න. එතකොට ඕන දෙයක් හැම හේතුපැතු සම්පත් හම්බෙන. ඕගොල්ලෝ මේ ඔය ඒකාග්‍රතාව නම් මනම් ඉතින් මාත්ව බණ කියනකොට වචන කියන නිසා මම බැනුම් අහන්න වටිනවා. ඒ ඇති. ඒක නෙමෙයි භාවනාදි කරන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. සක්මන් කරනකොට සක්මන් කරනවා. ඒතකොට වැටෙන ඔක්කොම දාන්න වතාව. මේ දේ නෑ කියලා කිව්වොත් එහෙම තමයි වැටහිච්ච දේ ප්‍රතික්ෂේප කරන්න හදනවා. විපස්සනා තේරුම් ගන්න නැහැ. ඒ නිසා දැන් ධෛර්යයෙන් උනන්දුවෙන් කියලා බලමු ඊගා පැයේ ਬਾඩි වෙලා ඉඳලා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පහත් සඳහන් නිරීක්ෂණ අවස්ථා තුනකදී පාරයන්ක භාවනාවේදී නිරීක්ෂණය කළෙමි. මේ අවස්ථාවන් වලදී ඉදිරියට පිළිපැදිය යුතු ආකාරය පහදා දෙනු මැනවි. 1. පාරයන්ක භාවනාවේදී උකුල නාභිය දෙසින් ඇරඹි මුළු සිරුරම සැහැල්ලු වී සැහැල්ලු භාවයට පත්වේ. සතිය ඉරියව්ව මත පිහිට වූ හොඳින් පවතී. ආනාපානයට සිත යොමු කිරීම නොකරමි. පැයක පමණ කාලයක් මෙසේ සිටීමට හැක. පුට්ටුවක වාඩි වී භාවනා කරන විට ඇතැම් විට පාදයේ වල්ලු කරින් ඉදිරිපස්ස කොටස වල්ලු කරින් ඉහළට එසෙවේ. ඒ බව සත්‍යයෙන් දනිමි. ඇස් ඇරුණු විට පවා කයේ සැහැල්ලු බව තව තත්පර 10ක් පමණ ඉදිරියට පවතී. මෙම අවස්ථාව නිතර ඇතිවේ. දෙක මෙම අවස්ථාව ඉහත නම්බර් 1 දැක්වූ අවස්ථාව පැයක් පමණ පැවති පසු අත්දකිමි. අත්දැක්කෙමි. මේ අත්දැක ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඉහත ආකාරයට සැහැල්ලු බවින් සහ සතිමත් පැයක් පමණ භාවනා කළ පසු සිරුර වැගිරී යන මෙල්ටින් ස්වභාවයක් අත්දැක්කෙමි. සතිය හොඳින් පිහිටා ඇත. සිරුර දියාරු උණු තලපයක් තෙත් මැටි ගොඩක් ලෙස දැනුනි. සිරුරේ යම් අංගයක් උදා අතක් වෙන වෙනම සිටිය සිහියේ යොමු විට අත පිළිබඳව අදහස මතුවන නමුත් අතේ භෞතික භෞතික පවතින ආකාරය තේරුම් ගත නොහැක. විවිධ නුපුරුදු කෝණවලට සිරුර නැමී ඇති බව දැනේ. මුල් අවස්ථාවේ බියක් ඇති වුවත් දෙවන අවස්ථාවේදී බිය රහිතව සතියේ නිරීක්ෂණය කළෙමි. පැය කාලයකට පසුව මෙම අවස්ථාව පහවී ගොස් නැවත ඉහත පළමුවැනි අවස්ථාවටපත් විය. 3 මෙම අවස්ථාවේදී පරයන්කේදී සිත තදින් විසිරී යයි. ආනාපාන සතියට හෝ කයට සිත යෙදවීමට තැත් කළද හිතේ විසිරී යාම බලවත් බැවින් එය පවත්වා විසිරී යන සිතේ ආකාරය නිරීක්ෂණය කෙලිමි. සිත අරමුණක් ගත් කල ලෝභ අරමුණක්, ද්වේෂ අරමුණක් ලෙස මෙසේ අරමුණු බලන විට එක් මොහොතක් කරන්ට් වදිනවද මන්ද මේකේ? දැනෙනවා මට කරන්ට් එක වගේ මේකේ. මයික් එකේ? ඔව් තොල්ලට දැනෙනවා මට. මයික් එකේ? ඔව්. දිස්සරයක් දැනුණා. මම ගෑවෙන්නේ නැතු ඉන්න. ඒ කියන්නේ ඇත්තටම ස්ටැටික් කරන්ට් එක එනවද? ඔව් මට දැනුණා දිස්සරයක් විතර. ඒ කියන්නේ ටච් වෙන්නේ නැතුව. ටච් වෙලා. තොල ටච් වුණාම දැනුණා මට. ටච් කරන්න එපා. ඔකට කට ගන්න ගන්න. <laughs> පොඩ්ඩ ඈත් වෙලා කතා කරන්න. ටෙලිෆෝන් කරනකොටත් කතා කරලා කියන්න පොඩ්ඩ ඈත් වෙලා කතා කරන්න කියලා මොකද? කට ගන්න දෙනවා ටෙලිෆෝන්. තොලේ ගෑවෙනවා ස්වාමීන් වහන්සේ සමහරවල්. ඒක තමයි කියන්නේ පොඩ්ඩ ඈත් වෙලා කතා කරන්න මොකද ඕකේ. එතකොට ඔබ වහන්සේ ඇහෙන්නේ නැහැ කියලා බනිනවනේ. මම නැතත් බනිනවනේ. ඒක දැන් පුරුදුයි. එකවරම එකවරම අරමුණු නොගන්නා ස්වභාවයකටපත් වේ. නැවත අරමුණක් දැනෙන මොහොතේදී කය පිළිබඳ සිතක් පහළවන අතර උදා උදා උදා හිස උදාහරණ හිස සහ බෙල්ල නැමී ඇති බව මේ අතර කාලය තුල සිදුවන දේ පිළිබඳ නිශ්චිත වැටහීමක් නොමැත. ඉන්පසු නැවතත් කයට සිත යොදා භාවනා කරගෙන යා හැක. හිතේ විසිරුම් ස්වභාවයේද මෙවිට අඩුවේ. මෙම සිදුවීම සමහර අවස්ථාවල පාරයන්ක භාවනාවේදී අවස්ථා කීපයකදීම සිදුවේ. මෙම අවස්ථාව අවස්ථා තුන ඇතුව විට ඉදිරියට කලයුතු ආකාරය වෙන් වෙන්න පහදා දෙනු මැනවි. ඔබ වහන්සේගේ අදිෂ්ඨානයේ මේ භවයේ තුලදීම සාක්ෂාත් වේවා. ත්‍රිරම සරණයි. ඔය මේකට කියනවා භාවනාදී ආකාර පඤ්ඤාති කියලා. අරමුණට හිත දැම්මට පස්සේ කායට හිත දැම්ම ඉස්සලා සංඨාන පඤ්ඤාතින සටහන පේනවා. ඊට පස්සේ ඒකේ විවිධ ආකාර වලට මාරු වෙනවා. මේ ආකාර කෙල කෝටියක් තියෙනවා. තුනයි නෙවෙයි. ඒ තුනක් කියලා ඇල්ලුවයි කියලා කියන්නේ නිත්‍ය සංඥාට වැඩිලා මේක ඕනේ ආකාරකින් ඕනේ ආකාරයකට යන්න පුළුවන්. ඒ නිසා ඒකින් එකට එකිනෙට ජවනිකා මාරු වෙන්න ඉඩ දෙන එක තමයි ඔය අනිච්චං කියලා කියන්නේ. නැත්නම් පරිවිපරිණාමී කියලා කියන්නේ. ඇතිව නැති වෙන බව කියලා කියන්නේ. ඉතින් මෙව අල්ලගෙන මේකට මොකද කරන්නේ මේකට මොකද කරන්නේ කියලා අපි කොටු කරන්න හැදුවට ඔය එකක්වත් අපි කියන්නේ අහන්නේ නැහැ. ඔය අපේ න්‍යාය පත්‍රයට එනේ වනේ මේක ලියවිලා තියෙන තාලෙමුත් මට කරන්න පුළුවන් දෙයක් නෑ මට ඉච්චි දෙයි. ඉතින් ඒවට සැලසුම් හදන්න එපා. ඒ වගේ ආකාර තව ලක්ෂයක් එනකම් එහෙම නැත්නම් සියලු ආකාර ඉදිරියපත් වෙන්න පුළුවන් සියලු ආකාර එන්න දීලා බලාන ඉන්නකොට අපිට ආතතියක් එන්නේ නැහැ මම මොකද්ද කරන්න ඕනේ මේ ඊගාට මොකද්ද මොකුත් නැහැ ඒ ජවනිකාවෙන් ජවනිකාට මේක මාරු වෙන්න අරින් ඊට පස්සේ මේක සී බල කැවෙනවා. ජව කන මේ වෙලා තියෙන ඒක ඒ ආකාර තුනේ ගඩොල් බ්‍රේක් ගහලා. ඉතින් යන්නේ නැහැ භාවනාව. මේට වැඩි කෝටි වාරයක් ජවනිකා මාරු වෙන්න පුළුවන්, ආකාර මාරු වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම නිසින්ින්දේ ඒ කියන්නේ භාවනා ගැම්ම අපිලා යන්න ඇති. ඔය එක එක කරන නතර කරලා කේන්දර බලන්නයි, ගෑනිට පිළිබිඳ බලන්නයි, ලියන්නයි පටන් ගත්තොත් භාවනා නතරන එකයි වෙන්නේ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. මේ ආකාර පඤ්ඤත්තියට යන්න හදන මේ ආකාර තුනකට සීමා වෙලා නැහැ. කෙල කෝටි ගණක් තියෙනවා. අන්නේ සියල්ලටම එන සාදරහිතින් ඉදිරියට යන මිසක්කා මේ එක එකට මම යදාන්න යන්න එපා. මම මොකද්ද කරන්න යන්නේ කියලා හඬත් එපා. ඒ හැම එකකින්ම වෙන්නේ එතකොට ආයෙ මම ආයෙනේ රිංගන. මම ආයෙනේට ඉඩ නොතබ එක ආකාරයෙන් තව ආකාරයකට හිතලා හැරෙන්න ඉස්සලා යන තරමට Java කවන්න. එතකොට මේක නිකන් උදු ඇතිවීම නැතිවීම රාශියක් විතරයි තියෙන්නේ. ඒක නිසා මේ ගණන් කරන්න යන්න එපා. නම් කරන්න යන්න එපා. නතර වී බලන්න යන්න එපා. ඒක Java කැපෙන්ට යමක් කළ යුතු දන්නේ දේ කරන්න කියලා කියයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේදී ආනාපාන සතිය දෙස බලා සිටින විට සමහර පරයන්කවලදී විනාඩි 10ක් තුල හෝ සමහර පරයන්කවලදී විනාඩි 5කට අඩු කාලයක් තුලදී ආනාපාන සතිය සංසිඳේ. එවිට මා කිසි දෙයක් කෙරෙහි අවධානය යොමු නොකොට සිටීමට උත්සාහ දරයි. සුළු වේලාවකට පසුව අරමුණු ගලා එයි. ඔබ වහන්සේගේ දේශනා පරිදි අරමුණු නොයන අවස්ථාවලදී ඇලීමට පත්වීමට හෝ සිත සංසුන් නොවන අවස්ථාවලදී ගැටීමටපත් නොවි සිටීමට උත්සාහ කරමි. තවද සමහර අවස්ථාවලදී සිත අරමුණකට යාමට උත්සාහ දරද්දී එය මුලින්ම හඳුනාගත් පසු හිත විසිරීම අඩු කරන අතර තවත් අවස්ථාවලදී අරමුණු සුළු වේලාවක් ගමන් කිරීමෙන් පසු සිත බාහිර අරමුණක් වෙත යොමු වූවාදැයි දැන ගැනීම නිසා සතිය තිබෙන බව බව ඔබ වහන්සේ පැවසූ පරිදි සිහි කළෙමි. ইহත රචනයෙන් ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි ඔබ වහන්සේ. ඔය මේක අර සතියේ තියෙන එකම අරමුණක බොහෝ වේලා පවත්වමින් අනිත්‍යතාවය බැලීමත් අරමුණු මාරුවේදී සතිය කැඩෙන්නේ නැහැ කියලා ඉරියව් මාරුවේදී සතිය කැඩෙන්නේ නැහැ කියලා සතියේ තියෙන සෙල්ලක්කාරකම. එහෙම නැත්නම් රැඩිකල් වාදී ගතිය දෙක අතර හිත තියෙන නිසා මේ වෙලාවේදී පුළුවන් තරම් අර සත්‍ය කඩා ගන්න සෝ දිගට පවත්වන්න අරමුණ කැඩුනත් එකම අරමුණ විවිධ ආකාරවලට පෙන්වනවා දෙකම සතිය දක්ෂකම් විදියට හුරුබුහුටිකම් විදියට සලකලා දිගට ඉදිරියට අනේක තමයි කරන්න ඕනේ මේක මේ රත් වෙච්ච වෙලාවක් භාවනා හොඳට රත් වෙච්ච වෙලාවක් එහෙම දිගට කරගෙන යන්න කරගෙන යනකොට ඉස්සරහට ඒ භාවනා විසීම භාවනාවේ ආනිසංසත් අර්ථකතනත් එන්න පටන් අර ගන්න. මුලදී තමයි ඒකට පොඩ්ඩක් තල්ලුවක් දීලා යන්න ඕනේ. Java කැවුනට පස්සේ එයි. ඒ නිසා මේකට දෙපර බාන්න නැතුව පසුහැට අපටි වානිතා කියලා කියනවා. කරට උඩින් අප හැරලා බලන්න යන්න එපා. ඉදිරිය බලාගෙන ඉදිරියට අනේකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන දකුණු වම ලෙස ආරම්භ කර ආයාසයෙන් ආයාසයෙන් සක්මන් කරන තත්වයටපත් වේ. ඇවිදින බව දැන සක්මනේ යෙදී. පාදයේ පොළොව මත ගැටෙන අයුරු දැනෙන අතරම නොඑක් සිතුවිලිද ඇවිත් යයි. සමහර විට මෙම සිතුවිලි තුළ ස්වල්ප වේලාවක් নিমග්ග নিমග්න උවද ඇවිදින බව දනිමි. බොහෝ විට මෙම සිතුවිලි අතර වර්තමාන අනාගත සම්බන්ධව මමයා හුවා දක්වන සිතුවිලිද වේ. සමහර විට මේ සිතවිලි ක්‍රමෙන් සිතවිලි දාමයන් වල මූල මූල කුමක් මූල කුමක්දයි කියා බැලේ. සතිය තුලම මේ සිතවිලි ඇතිවේ. විතක සතියෙන් ඔබටද විහිදේ. නැවත අරමුණෙන් සතිය පිහිටවීමට සිතවිලි බාධාවක් නොවේ. විතක අරමුණු තුලින් සිතවිලිද සිතවිලි වලටද තවත් විතක සිතවිලි තුලින් අරමුණද අරමුණද දැකිය හැකිය. මධ්‍යස්ථානයේ නිසල ශාන්ත භාවය තුල මේ සියල්ල ඇති වී නැති වී යයි. පරයන්කය. සමහර පරයන්කයට හිඳගත් විගස নানা ප්‍රකාර සිතුවිලි තුලින්ම තැන්පත් වෙයි. මේ සිතුවිලි ශක්තිමත් සිතුවිලි ශක්තියක් බවත් කැන්වස් එකකින්ම ශාන්ත ශාන්ත බව භාවය තුලින්ම බුබුලු දමන්නාක් මෙන් නැවත නැවත පැමිණ නැති වී නැති වී බව හැඟේ. ශරීරය සැහැල්ලුයි. ශරීරය නොදෙනී ගියද එම රූපය තුල රූපයේ සිත තුල තිබෙන බව හැඟේ. විතක සීතල උණුසුම චංචල ස්වභාවයෙන් එක් විටම තනින් තන ඇති වෙන බව පෙනුනේ. තවත් විටක එකවර එක ස්වභාවයක් පමණක් දැනේ. බොහෝ පරයන්කයන්හි ආශ්වාස ප්‍රශ්වාස දැනීමක් ඇත්තේම නැත. ඔහේ හිඳ සිට නොඑක් දේ ඇතිව නැතිව යයි. ඉඳ හිට දීර්ඝ ආශ්වාසයක් ඇතිව නැති වේ. සමහර පරයන්ක වලදී කීප වතාවක් විටින් විට කිසියම් සංඥාවක් නැති තැනකට ගොස් නැවත පැමිණෙන බව දැනේ. ඊයේ සවස 7ට පමණ හිඳගත් විගස හිස්භාවයේ තුල කිසි හිස්භාවයේ තුල කිසි කිඳා බසින ස්වභාවයක් දැනිනි. ඉන්පසු කිසිවක් නොදෙනී ඇති බව දැනුනි. පැය එකහමාරක් පමණ කිසියම් සංඥාවක් නැතුව සිටින සිටි බව තේරුම් ගියේ මේ කාලය තුලදී එක් වතාවක් බාහිර සංඥා දැන්නු අතර නැවත නොදෙනන තත්ත්වයේ හිඳ හිඳ ඇත. යමක් විඳීමක් යමක් විදීමක් මధుරවකු වැනි සතුන්ගේ අතට දැනීමක් නැවත පියවි බවට පත්විය. සිත තුළ ප්‍රබෝධයක් ඇත. එම් මේ එම ස්වභාවයේ වැඩි කාලයක් ගත කළ අවස්ථාව විය. ඉදිරි ගමනට උපදෙස් දෙනු මැනමි. එදිනෙදා ජීවිතයේ තුලදී භාවනාවේ යයි යෙදී ගත කරන කාලය තුලද සතිය ඇතිව නැතිව යන බව අත්දැක ඇත. gedara dura කටයුතු කරන විට මේ සිත වැඩ කරන අයුරු දකිමි. යම් යම් කාර්යයන් කිරීමේදී අවශ්‍යතාවය ඉක්මවා ලස්සන ගුණාත්මක භාවය ආදී දේ තුලට සිත ඇදෙන අයුරු දකිමි. විටක එයට ඉඩ දෙමි. විටකින් බැහැර වෙමි. සිත නොසන්සුන් වද සංසුන් කළ හැක. කලබල ගති තිබුණද ඒ තුලින් නිසල ශාන්ත බව අත්දැකිය හැක. ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන මෙන් කරුණා මෛත්‍රියෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඒ භාවනාවේදී නම් කරලා අරමුණු කරලා නිමිති කරලා ගත්ත දේ තුල නම් කරන්න බැරි අරමුණු කරන්න බැරි නිමිති කරන්න බැරි හිස් බවකට යන්නේක හුඟව දෙනකොට බැග්යක් විදියට තේරෙන්නේ චිත්තනා මේ අරමුණ නැති වුණා සතිය නැතුණයි කියලා. නමුත් යම් කිසි කෙනෙක් රැඩිකල් වාදීව මේ අරමුණ තියෙන තාක්කල් කෙලෙස් අරමුණ නැත්තම් කෙලෙස් නැහැ. සංඥා තියෙන තාක්කල් කෙලෙස් සංඥා නැත්තම් කෙලෙස් නැහැ. නිමිත්තක් තියෙන තාක්කල් කෙලෙස් නිමිත්තක් නැති තැන කෙලෙස් නැහැ කියලා ඒ නිමිත්තක් සංඥාවක් අරමුණක් නැති තැනට ප්‍රිය කළොත් ඒකට කිඳා බහින්න නිකන් රත් වෙච්ච විහිකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන බහින්න. ඉතින් හුඟ දෙනෙක් ඒකට බය නිසා ඒකේ එනකොට හයියෙන් හුස්ම ගන්නවා, මෙනෙහි කරනවා, নানা ආකාර දේවල් කරනවා. එතකොට ඒ තියෙන උපයාගත්ත දෙයට සමාදම් වෙන්න වෙන්නේ නැහැ. ඒක මේ හිතවිලි ආවට කවදාකවත් හිතවිල්ලකින් හැලහැප්පෙන්නේ නැහැ. හිතවිලි වලට බය නැත්තම්. ඉතිවිලට බය වුණොත් මේක මහා මරක් වගේ ඇවිල්ලා යට කරගෙන තලාගෙන චප්ප කරගෙන යනවා. ඒ නිසා හිතවිලි කියලා කියන්නේ මේ හිතක ස්වභාවය. මොහොත කරලා තියෙනවා. මේ මොහොත තියෙනයි කියලා රැළ නැයි කියලා දෙකක් නැහැ. මොහොත තියෙනවා රැළ තියෙනවා. හිතවිලි හිත තියෙනවා හිතවිලි තියෙනවා. මේ හිතවිලි වල හැටි ඒක තමයි. හැබැයි මේ හිතවිලි මම නෙවෙයි නං. මගේ නෙවෙයි නං මගේ ආත්මේ නෙවෙයි මොකට ඒවට බය වෙන්නේ. ඉතින් යම් දවසක හිතවිලි පිළිබඳව සතිමත් වෙන්න ගත්තොත් සතිය බලවත් වෙලා ඔය හිතවිලි කොච්චර තිබ්බත් ඒක පිළිබඳ කිසිම දුක් දෙන ගතියක් නැහැ. හිත කරදර ගන්න ඕනකමක් නැහැ. ඉතින් ඒ නිසා ඒක පුරුදු කරන්න ඕනේ කරලා කරලා කරලා හිතට මේ අදිෂ්ඨාන ශක්තිය වද්දා ගන්න ඕනේ. මේ සතිය ඔක්කොඩ වැඩි බලවත්. මොනවත් මතක නැතුණත් මොනම නිමිත්තක් නැතුණත් මොනම දෙයක් අරමුණු කරන්න බැරි වුණත් සතියේ පැවැත්ම Tamanට බේරලා තෝරලා කියන්න පුළුවන්. මොන හිතවිලියාවක් මොන වේදනාවක් මේ සතිය කඩන්න බෑ කියන එකත් ඒ පැත්තෙන් බලන කෙනාට පේනවා. ඉතින් ඒ නිසා එවැනි පදනක ඉඳලා ලියපු රචනයක් මේ තියෙන්නේ. මේක හැබැයි තව විශ්වාසමත් නිසායි මේ ලියන්නේ. ඒ නිසා ඉදිනදා වැඩ කරනකොට, හැලහැප්පෙනකොට, වරදිනකොට, පරදිනකොට මේක නැවත නැවත යොදලා බලන්න. කවදාවත් මේක පාවා දෙන්නේ අපේ ආත්ම විශ්වාසය. කොච්චර වරදුනත් පාවා දෙන්නේ ආනේ විදිහට සත්‍යයට බලකවන එකයි කරන්න තියෙන්නේ. ඉතින් ඕක ඔය දෘෂ්ටියෙන්, ඔය සංකල්පයෙන් යුක්තව ජීවිතයට මුහුණ දෙන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. පරයන්ක භාවනාව පිම්බීම හැකිලිම. සක්මනේහි විනාඩි 45ක් පැයක් පමණ යෙදී පරයන්ක භාවනාව යෙදිමි. පැය භාගයක් පමණ යද්දී මූල කර්මස්ථානයේ නොදිනී ගොස් අත් බාහුව වලින් පටන්ගෙන පටන්ගෙන උඩුකය හිරිවැටීමක් වැනි දෙයක් දෙයකින් හිස් මුදුනේ පවතී. හිස් මුදුනේ නවතී. එම ස්වභාවය මට තේරුමේ යන්නේ හිසේ නහරවැල් බොහොමයක් උද්දීපනයේ වීමක් පැනිය. එය හිසේ හිස් මුදුනේ රැඳී පැවති සමහර අවස්ථාවලදී පිම්බීම හැකිලිම ඊතා සුළු මොහොතකින් නොදෙනියයි. එවිට හුස්ම ගන්න බැරි ස්වරූපයක් හිරිවැටීමක් වගේ හිරවීමක් වගේ සිදුවී නැවත සිතට සතුටක් දැනෙන ආකාරයක්ද සිදුවේ. හිස් මුදුනේ ඇතිවන එම උද්දීපනයේ භාවනාවෙන් මිදුණු පසුද සිදුවේ. දින 10ක වැඩසටහනක් දෙවෙනි සහභාගීත්වයයි. පැයකට වැඩි කාලයක් පරියන්කේ යෙදීමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව මුලදී සතිමත්ව ආරම්භ වුවත් සිත විසිරී යයි. නැවත සතිමත්ව යෙදිමි. වැල්ලෙහි පය ගැටෙන විට සීතල උණුසුම්ම තදවීම තදවීම හොඳින් දැනේ. එය ඔසවන විට ගෙන යන විට සැහැල්ලු බවද හොඳට දැනේ. එවිටද ශරීරයේ හිරිවැටීමක් සිදු වී හිස් මුදුනේ පැවති පරයන්ක භාවනාවේ යෙදෙන ආකාරයටමයි. මේ ආකාරයේ භාවනාවේ නොයෙදෙන විටද සුළුවෙන් පවතී. එම తත්වය භාවනාවේ යෙදෙන විට වැඩියෙන් දැනේ. මාගේ භාවනාවේ අඩුපාඩු සකසා දෙනමින් ඊතා ගෞරවයෙන් මෛත්‍රියෙන් ඉල්ලා සිටිම ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ වගේ අර සම එක එක තැන්වල එක එක නාට ඒ සංඥාවල් පහළ වෙනවා. ඉසුමුදුනේ දැනෙනවනේ ඒක සතියේට නිමිත්තක් කරගන්න. ඒක ඒක ඉන්නේ හැම වෙලාවෙම මම මාත් එක්ක ඉන්නේ. වර්තමානයේ ඉන්නේ. දැන් ඉන්නේ කියන්නේ ඒ කම්පන චංචලයේම ගන්නවා. සමහරෙකුට මේ භාවනා කරන්න ගියාම මේ නහය පල්ලෙහා කට ඒ ප්‍රදේශයේ නිකන් මීමැසි මීමැසි පොදියක් බැඳා වගේ දැනෙනවා. තව සමහරෙකුට කන්සිලු, නියසිල නහය දෙපැත්තේ වගේ මේ නලියන්න පටන් ගන්නවා. එක එක තැන්වල එන්න පටන් ගන්නවා. ඒක ඔක්කොම අස්වාභාවික දේවල්. අස්වාභාවික මොකද බලන හින්දා නැත්තම් කොයිලා තෝ තියෙනවා පේන්නේ නැහැ. ඉතින් ඒක එනකොට ඒක නිමිත්තර ගන්න. එතකොට දැනගදයි මේ තැනකක් එක කතා කරලා හිටියත් Tamande ඒකට හිත දාපු ගමන් විහිිත විවේක වෙනවා. හිත විස්්‍රාම වෙනවා. මොකද ඒක මේ gedetta ගෙනියනවා හිත නැවත gedera ගෙනියනවා. ඉතින් ඒ වගේ ඒ එන ඉස්සර නම් ඒවා කරදර කියලා ගන්නවා. දැන් එන දේ සති නිමිත්තක් කරගන්නවා. සතියට ආහාරයක් කරගන්නවා. සතියට පොහොරක් කරගත්තාම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ පිට ගියේ හිත නැවත ඇතුළට ගන්න ගෙටක වදින්න ගේ ඇතුළෙම සංඥාවක් තියෙනවා. ඒ සංඥාව ආනාපානෙම විය යුතු නැහැ. පිම්බීම හැකිලිම විය යුතු නැහැ. වම දකුණම විය යුතු නැහැ. වම දකුණ හරහා පුරුදු කරපුවාම මේ වගේ අතුරු සම්බන්ධතා අතුරු අරමුණු එන්න පුළුවන්. ඒක කාර්යක්ෂමව නැත්නම් කුසලතාවකින් යුක්තව වැඩ ගන්න දන්නේ කන දන්නවා. මේ භාවනා සඳහා ඕන තරම් අනුග්‍රහ තියෙනවා. අපි මේ සම්මත අනුග්‍රහයක් බලාපොරොත්තු වෙලා ඒක නැති වෙච්ච නිසා පශ්චාත්තාප වෙනවා. එන අනුග්‍රහය බාර ගන්න පටන් ගත්තොත් භාවනාවට එච්චර කරදරයක් වෙන්නේ නැහැ. නිසා මේ ඉෂමුදුනේ නලියන ගතිය භාවනාවෙන් තොර වෙලාවෙත් කියලා තිනොයි කියලා කියලා තිනොයි. ඒ කියන්නේ භාවනා තීරුම් ගන්නෑ. සතිය තියෙන වෙලාවේ මේක තියෙනවා. ඒ නිසා මේක සතියට නිමිත්තක් කරගන්න අරමුණක් කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි. අතිගෞරවනීය අතිපූජනීය ස්වාමිපාදයන් වහන්සේ. මා කලක සිට ආනාපාන සති භාවනාවේ යෙදෙනවා. මූල කර්මස්ථාන වශයෙන් ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ඊතා ඉක්මනින් අරමුණෙන් සිත පිටතට යනවා. පැයක පමණ සක්මන් භාවනාවේ යෙදුණු පසු පරයන්කේ වාඩි වූ විට සිත ඉක්මනින්ම සමාධියට යනවා. සිත අරමුණේ රඳවා ගන්න කොතෙක් අධිතන් කළත් සෑම උත්සාහයකදීම සිත පිටතට ගොස් ඔහේ අරමුණක නැති නිදිගත ස්වභාවයකට සිත පත්වන බව දැනෙනවා. කලක් එන එන අරමුණ මෙනෙහි කළත් එම අරමුණ මෙනෙහි කළ නොහැකි තත්වයකට ඇතුව තිබෙනවා. ඊතා කම්මැලි පාළු ස්වභාවයකින් භාවනාව පවතිනවා. මම ඉන්නේ නින්දේද කියා මට වරින් වර සැක හිතෙනවා. නමුත් මා නිදි නැති බව බවත් භාවනාවේ යෙදී සිටින බවත් මම තේරුම් ගන්නවා. දිගටම පැය ගණනක් වුවත් මට මෙසේ දැස් පියාගෙන ඉන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ தත්ත්වය මම දිගටම අනුගමනය කළ යුතුද පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායු ලැබී විශාල ශාසනික මෙහෙවරක් කිරීමට අවස්ථාව ලැබේවා. සැලසීවා. මේකට මම පාවිච්චි කරන්නේ සමස්තය දිහා බලනවා කියලා. හිත අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව දන්නවා නන්නත්තර වෙනකොට නන්නත්තර වෙන බව දන්නවා. සතුට වෙනකොට සතුට වෙන බව දන්නවා කනකාට වෙනකොට කනකාට වෙන බව සමස්තෙම ඉන්නේ. ඉතින් මේකට පුරුදු කරගත්තොත් ආතතියක් කවදාකවත් වෙන්නේ නැහැ. බලාපොරොත්තු සුන්වීමක් කවදාකවත් නැහැ. ඒ කොයි එකත් වළංගුයිටි. ඒ නිසා මේ අරමුණු කරනවා කිව්වම සමස්තය අමතක කරලා එකට හිත දාන්න. ඒකේ අනිත් පැත්ත තමයි මේ සියල්ලටම හිත දාන්න. සමස්තය දිහා හිත බලන්න හිටපුවාම ඒක මනෝ විකාරයක් වෙන්න බෑ. මනෝ විකාරයක් වෙනුනොත් ඉතින් ඒක භාවනා කියලා කියන්න බෑ පිස්සු. නමුත් මේ සමස්තය දිහා බලන් හිටියොත් පේනවා සියල්ල සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට මම නැහැ. හැබැයි මම මම කෙරුවටත් වැඩිය උනන්දුයි ඒක දිහා බලන්නේ. ආන්නේ බලා සිටීම නිසා මගේ හිත කෙලස් නැහැ. ආතති නැහැ. දරත නැහැ. පරිලාහ නැහැ. ඒ නිසා මේ සමස්තය බලා සිටින්න පුළුවන් නම් ඒක නිකන් බුදුන් කියලා හිතා ගන්න. ධර්මී කියලා හිතා ගන්න. මම දා සංඝයා කියලා හිතා ගන්න. මේ මගේ සීලය අරස වෙච්ච නිසා වෙච්ච දෙයක් කියලා හිතාගෙන සැක නොකර බලා ඉන්න පුළුවන් නම් අපි උපත් ඉපදින්ම නිවන් දැකලා ඉන්න જાතියක් කියලා තේරෙයි. අය හොයන්න යන දෙයක් නෑ නිවන කියලා. හොයන තාක්කල් මේකට එන්න බෑ. මේක නිවන කියලා බාරගත්තට පස්සේ කවුරුත් ඇවිල්ලා ආයේ ආයිස පැංගක් කරලා රජසැප දෙන්න ඕනේ යන යන තැන මේක තමන් එක්ක යන්න පටන් ගන්නවා. ඒ නිසා සමස්තය බැලීම කියන නාඩගම සමස්තය බැලීම කියන විනෝදාංශය පුරුදු වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සතිය කෙරෙන අවස්ථාවේදී ආශ්වාසය ක්‍රමෙන් අඩුවන බවත් ප්‍රශ්වාසය අඩුවන බව නිරීක්ෂණය කළ හැක. නාස් කුහරයේ තුල සෙමින් හුස්ම ගමන් කරන ආකාරය ඊතා දැන් ඊතා සියුම්ව නිරීක්ෂණය කළ හැක. බටයක් දිගේ සිහින් වතුර රැල්ලක් යන ආකාරයට දැනේ. බාහිරින් බලා සිටින විට උණුසුම ලෙස උණුසුම් ලෙස ප්‍රශ්වාසයේද ආශ්වාස කරන හුස්ම රැල්ල සිසිල් ලෙසත් ඊතා හොඳින් නිරීක්ෂණය කළ හැකිය. මෙසේ නිරීක්ෂණය කිරීම දැන් ඉතා ඉක්මනින් කළ හැකි බව දැනේ. මේ භාවනාවේ කුමන අවස්ථාවක්ද පහදා දෙන්න. දියුණු කරගන්නා ආකාරයද පහදා දෙන්න. ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් නිවන් සුව ලැබේවයි ප්‍රාර්ථනා කරමි. භාවනාවේදී අපි අර එක අරමුණක නැත්තම් සති අරමුණේ හිත තියාන හිටියොත් අරමුණ සහ මෙනෙහි කරන හිත අතර පරතරය අඩුවීම හරහත් භාවනා කස කැවෙනවා. අරමුණයි හිතයි එකට ගත කරන කාලය වැඩි කරනකොටත් අරමුණේ විස්තර වැඩි වෙන තේරෙන පටන් ගන්නවා. ඉතින් මේක බොහෝ විට වෙලා තියෙන්නේ අරමුණ හිතයි ලඟ වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙනකොට Tamanට කරන්න තියෙන්නේ ඔය දැන් ওই තියෙන ගියාට වැඩිය තව මේ දෙන්න ඉතාම සමීප වෙලා ආලිංගනයක යෙදෙනවා වගේ එකිනෙක අප්පිතෝ විය චිත්තං නිච්චලං ඨපේති කියලා අටුවාචාන් වහන්සේ කියනවා අල්පරාණ සමාධියක වගේ මේ ඈත ඉඳලා ලඟ වෙලා ලඟ වෙලා ලඟ වෙලා එකිනෙක සමவாயකට යදෙනවා. ඉතින් එතෙන්ට යනකම්ම අපි පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. එතෙන්ට ගියාට පස්සේ භාවනායි බේසිද්ද වෙනවා. ඒ නිසා මේ Java කැපෙන වේගේ එක්ක වැඩි වේලාවක් හිත අරමුණේ පැවැත්වීමේ නැත්නම් අරමුණ සමීපව සහ ආසන්න උත්සන්නව නිරීක්ෂණය කිරීමෙන් අනුග්‍රහ කිරීම තමයි කරන්න ඕනේ. අති අතිගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පය ඔසවනවා තබනවා යනුවෙන් පල්මුවෙන් භාවනා කෙලිමි. පසුව එසේ නොසිතා දෙපැයේ ඇඟිලි විලුඹ ගැටෙන ආකාරය නිරීක්ෂණය කළ අතර එය හොඳින් දැනුනි. ඇතැම් විට සිත විසිරී ගිය බව දැනුනි. දැනුණ නමුදු එය සැනින් දෙපැයට යොමු විය. පෙරපද්දී සක්මන් කරද්දී දෙපැයේ ඇඟිලි විලුඹ පොළවේ ගැටෙන අයුරු හොඳින් දැනුනි. පරයන්ක භාවනාව. මේ අවස්ථාවේදී ආශ්වාසයේ සිහිල් බවත් ප්‍රශ්වාසයේ මද උණුසුම් බවත් දැනුනි. සක්මන් භාවනාවට වඩා සිත විසිරී යන බව දැනුණු නමුත් නැවතත් ආනාපාන මූල කර්මස්ථානයේ සිත යොමු විය. නිල් පාට ගුවන් ගැබ මනසට දිස්විය. බලාකුළුදු දුටුවෙමි. එහෙත් ආශ්වාසය ප්‍රශ්වාසයට බාධාවක් නොවිය. ඔබ වහන්සේගේ දේශනාවලට අනුව අතිරේක මනසින් මනසින් දකින දේවල් ඉවතලා භාවනාව කරගෙන යාවුතු බව සිටුවෙමි. මෙහි අඩුපාඩු ඇතොත් මාහට කියා දෙනෙමින් කරුණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔබ වාසයට දරුවන් සරණයි. ඔයාට බාධා කියලා කියන දේවල් තියෙද්දි තමගේ සති ආරමුණට සති නිමිති හිත දාන්න පුළුවන් නම් බාධාවක් නැතුව කරන භාවනාවට වැඩි ආනිසංස සිද්ධ වෙනවා ඒක. බාධාවල් පතන්න එපා. නමුත් හැම බාධාවක්ම ඉන්නේ අපිට හේතුඵල ධර්මයක් කියලා දෙන්නයි. ධර්මයක් කියලා දෙන්න. ඒ නිසා බාධා බාධාවක් කරගන්න නැතුව ඒ බාධා විනිවිදලා හරහ බලන්න ඉගෙන ගත්තොත් ඒ විනෝදාංශේ පටන් ගත්තොත් තමන්න පුදුම විදියට තේරෙන පටන් අර ගන්නවා මේ දෙකල් බාධායි කියපු හැම දෙයක්ම සාධකයක් වෙනවා. ඉතින් වගේ වලාකුළු පෙනෙද්දිත් අහත පෙනෙද්දිත් හිත කඩා ගන්න නැතුව විශ්වාසෙ බිඳ ගන්න නැතුව කරන්න යෑම විතරමයි ආත්ම විශ්වාසයක් ඇති වෙන තියෙන දේ. එහෙම නැත්නම් බාධා එනකොට අපි ඉසాత බැඳගෙන දුවනවා. කෑකෝ සංඝාර. නමුත් දැන් බලන්නේ බාධාව හරහා සතිය පිහිටීම කරන්න පුළුවන් නම් බුදුම දියුණුවක් එහෙම නැත්නම් දවසින් දවස Tamanටම සංසන්දනාත්මකව ඒක දියුණුව දකින්න පුළුවන්. ඒ නිසා මේට ඉස්සරහට මිට වැඩි බාධාවක් ආවත් බාධා කරගන්න නැතුව සත්‍ය කඩා ගන්න නැතුව ඉදිරියට යනවා කියන ලෑස්ති වෙලා භාවනාවට යන එකයි තියෙන්නේ. ප්‍රශ්න ඉවරයි. තෙරුවන් සරණයි. හොඳයි අපි කියන්නේ වෙලාවත් ඉවරයි.